ශාසනාව සුපින්දුතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී සිර විමලසිර ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන අනුශාසක හිටපු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 වේපුල්ලත්තං පාපුනන්ති භෝගේසු කතමානි චත්තාරි පතිරූප දේශවාසෝ සප්පුරි සුප්පස්සයෝ අත්ත සමාපනීදී පුබ්බේච කත පුඤ්ඤතාති තී සතු සතු සතු ධර්ම ශ්‍රවණා විලාසී සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි දේශනාව කරන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ ද්විතීය භාගයේ අංගුත්තර නිකායේ දෙවන කොටසේ චතුක්ක වර්ගයේ ඒ චක්ක වර්ගයට අයත් චක්ක සූත්‍රය මුල් කරගෙන කරුණු ටිකක් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපිට කියලා දෙන්නේ මිනිස්යන්ටත් දෙවියන්ටත් මහත් වූ ඒ විපුල බවට පත් වෙන්න හේතු වන ඒ භෝග සම්පත්වල මහත් බවට පත් වෙන්න හේතු වන කරුණු හතරක් පිළිබඳව. එෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දෙවි මිනිසුන්ට මෙන්න මේ කියන කරුණු හතරට යොමු වෙලා ඉන්න පුළුවන් නම් මද කලකින්ම භෝගයෙහි මහත් බවට විපුල බවට පත් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි අර මුලින්ම ගාථා රත්ණයෙන් පැහැදිලි වෙන්නේ, මේ පාඩයෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ චත්තාරිමානි භික්ඛවේ චක්කානි යේහි සමන්නාගතානං දේව මනුස්සානං චතුචක්කං වත්තති. යේහි සමන්නාගතා දේව මනුස්සා නතිරස්සේව මහන්තත්තං වේපුල්ලත්තං පාපුනන්ති භෝගේසු කියලා කියන්නේ ඒකයි. එතකොට මොනවාද ඒ කරුණු හතර? පළවෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පතිරූප දේශ වාසු. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයේ වාසය කිරීම. දෙවැනි කරුණ හැටියට දේශනා කරනවා සප්පුරි සුප්පස්සයෝ. ඒ කියන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුන්වෙනි කාරණේ හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ අත්ත සමාපනිදී ඒ තමා විසින් තමාව ඒ ගුණ ධර්මවල ශ්‍රද්ධා ආදී පිහිටුවා ගැනීම ඊළඟට හතරවෙනි කාරණේ හැටියට උන්වහන්සේ දේශනා කරනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින් ඇති බව එතකොට මේ කරුණු හතර අපට භෝග සම්පත්වල අපට විතරක් නෙවෙයි දෙවියන්ටත් ඒ සියලු ආකාරයේ සැප සම්පත් වලින් ආඩ්‍ය වෙන්න ඒ භෝග සම්පත් වල මහත් විපුල බවට පත් වෙන්න උපකාර වන ප්‍රධාන කරුණු හතර. එතකොට පින්වත්නි අපි පළමුව විමසලා බලන්න ඕන දැන් අපි ප්‍රධාන වශයෙන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ මෙලොව ජීවිතයේ යහපත පිණිසත් පරලෝ ජීවිතයේ යහපත පිණිසත් අනිවාර්යයෙන්ම මේ සංසාරයෙන් නිදහස් වීම පිණිස ඒ කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් කියන එක. එතකොට මේ පතිරූපදේශ වාසෝ කියන කාරණාව ඊටාම වැදගත් වෙන පළවෙනි කාරණාව. ඒ සුදුසු ප්‍රදේශයක් අපි තෝරගන්න ඕන. සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ අපිට මේ ගොඩාක් සල්ලි භාගේ තියෙන අය ඉන්න තැනක් කියන එක නෙවෙයි. එහෙම නැත්තම් Tamanට කරන කරන හැම වැඩේකටම උදව් කරන කට්ටිය ඉන්නවා කියන එකත් නෙවෙයි. ඒ වගේම Tamanට මේ ඥාති පරපුරු ඉන්නවා කියන කාරණාවක් නෙවෙයි. අපි මේ ලෞකික වශයෙන් බලපුවම ප්‍රඥාව දියුණු කරගත්තු නැති කෙනෙකුට හිතෙන්නේ Tamanට වාසි වන විදිහේ ලෞකික වශයෙන් යම් යම් ප්‍රතිලාභ ලැබෙන කාරණාවක් ඔස්සේ තමයි මේක කල්පනා වෙන්නේ. නමුත් මේ ප්‍රතිරූප දේශවාසෝ කියලා කියන එකේදී ප්‍රධාන වශයෙන් මූලිකත්වයට එන්නේ පින්වත්නි අපිට මේ තුන් සරණේ අදාහගෙන ඉන්න පුළුවන් ප්‍රදේශයක්. තිසරණේ අදාහගෙන ඉන්න පුළුවන් ප්‍රදේශය තමයි සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ. එතකොට තුන් සරණේ නැති ප්‍රදේශයක හිටියට අපි කොච්චර ආකාරයක දියුණුවකටපත් වෙලා හිටියයි කිව්වත් විවිධ ලෞකික පැතිවලින් ඒවා කවදාවත් අපිට සංසාරයේදී සතර අපායෙන් මිදිලා මේ විමුක්ති මාර්ගයකට යන්න උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන අපි ඇසුරු නිසුරු කරන ප්‍රදේශයේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න පිරිස නැත්තම් ඒ අපිට සහයෝගය දක්වන පිරිස් අපිට උපකාර කරන පිරිස් මේ බුදු කෙනෙක් සරණ ගිය ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය පිරිසක්ද ඉන්නේ මේක තමයි ඊටාම වැදගත් වෙන කාරණාව. එතකොට අපිට ওই කාරණාවේදී වැදගත් වෙන රටක උප්පත්තිය ලබන්න ලැබිලා තියෙනවා. මොකද මේ ශ්‍රී ලංකා දීපය කියලා කියන්නේ උදාරතර උත්තරීතර භූමියක්. මේ භූමියේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ පාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වෙච්ච උත්තරීතර ප්‍රදේශයයි. උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයට හසු වෙච්ච ප්‍රදේශයක් මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශයේ පිළිබඳව උන්වහන්සේ දැනගත්තා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිටන භූමිය කියලා. ඒ හින්දා තමයි සක්දෙවිඳුන්ට මතක් කර සිටියේ පිරිනුවන් මංචකයේදී පතිට්ටිස්සති දේවින්ද ලංකායේ මම ශාසනං කියලා. පින්වත් සක්‍ර දේවේන්ද්‍රය මාගේ ශාසනය පවතින්නේ ශ්‍රී ලංකා දීපයේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා දීපය රැකගන්න කියන කාරණාව තමයි සක්දේවිඳුන්ට එදා එදා බුදුරජාණන් වහන්සේ මතක් කර සිටියේ. එතකොට අපිට එතෙන්දී පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ දිවස් නුවණට හසු වෙච්ච උතුම් පුණ්‍ය භූමියක් තමයි මේ ශ්‍රී ලංකා දීපය කියලා කියන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් සම්පූර්ණයෙන්ම ඒ ආශිර්වාදයේ ලත් පුණ්‍ය භූමියක් හැටියටයි මේ ශ්‍රී ලංකා දීපය සැලකෙන්නේ. එතකොට අපි එහි ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට විශාල ආශිර්වාදයක් තියෙනවා. එතකොට මේ කාරණාව මහා වංශයේ 7 වන පරිච්ඡේදයේ 4 වෙනි සහ 5 වෙනි ගාථාවල දැක්වෙනවා. පතිත්තිස්සති දේවින්ද ලංකාවේ මම සාසනං තස්මා සපරිවාරන්තං රක්ක ලංකංච සාදුකං එතකොට තමන්ගේ පිරිවර සහිතව මේ ඒ ලංකාදීපය පිරිවර සහිතව ආරක්ෂා කරන්න කියලා මේ සත්ව දේවේන්ද්‍රයන්ට මතක් කර සිටිනවා. ඒ වගේම තථාගතස්ස දේවින්දෝ වචෝ සුත්වාච සාදරෝ ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය ඊටාම ආදරයෙන් ශ්‍රවණය කරපු අපේ සත්ව දේවේන්ද්‍රයන් දේවස් සුප්පල වන්නස්ස ලංකා රක්කං සමප්පයි ඒ උත්පලවන්න දෙවිඳුන්ව යොමු කරා මේ කටයුත්ත සඳහා ලංකාව ආරක්ෂා කරගන්න. එතකොට එදා ලංකාදීපයට ගොඩ බැස්සා විජේ කුමරු ඇතුළු පිරිස ලාට රටින් ඉන්දියාවේ. ඒ ගොඩ බැහැලා එදා තමයි මෙහි ඒ මනුෂ්‍ය වාසය ආරම්භ කරන දවස. ඉතින් උත්පලවන්න දිව්‍ය රාජයා අහසින් පැමිණිලා ඒ විශේෂයෙන්ම තාපස වේශයකින් ඇවිල්ලා පිරිත් පැන් දීලා පිරිත් නූල් ගැට ගහලා මේ පිරිසට ආරක්ෂාව සැලසුවා. ඒ නිසා තමයි මෙහි සිටි කුවේණි ඇතුළු යක්ෂ ඒ අයගෙන් කරදරයක් නැතුව ජීවිත රැකගන්න ලැබිලා අපේ මේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ආරම්භ වුණේ. එතකොට මේ ප්‍රදේශයේ මේ ලෝකයේ අද තිබෙන ඉතා ඊටාම හොඳ ප්‍රදේශයක් පින්වත්නි. සුදුසු ප්‍රදේශයක්. ඒතොර ඒ සුදුසු ප්‍රදේශයක් වෙන්නේ විශේෂයෙන්ම මේ ಗುಣධම් සහිත ප්‍රදේශයක් තියෙනවා නම්. ඒතොර කෙනෙකුට අනිත් පැත්තෙන් තර්ක කරන්න පුළුවන් දැන් මේ දේශනාව තුළ ಗುಣධර්ම සහිත ප්‍රදේශයක් හැටියට අපි නිර්වචනය කරාට මේ ශ්‍රී ලංකා දීපය වර්තමානයේ ಗುಣධර්ම පිරීලා ගිහිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ මනුස්සකම් නැති වෙලා තියෙනවා. මිනිස්සු ඕනෝන් අනකොටා ගන්න තත්වයට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ඕනෝන්ට ඉරිසියා කරන තත්වයට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු හතරමායින්ම රැකරක ඉන්න තත්වයටපත් වෙලා තියෙනවා. මිනිස්සු විශේෂයෙන්ම ධනය, නිලය, බලය, කුලය, වංශය හතරමායින් මේ ආදී දේවල් පස්සේ දුවන තත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි කොහොමද සුදුසු ප්‍රදේශයක් කියන්නේ කියලා යම්කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන්. තර්කානුකූලව බලපුවම එවැනි දේවල් වල යම් යම් සත්‍යතාවයන් තිබුණත් මේක ඊටාම ගැඹුරින් බුදු ප්‍රජානන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලප ගලප බලනකොට ඒ බුදු කෙනෙකුගේ අතිෂ්ඨාන බලය පිහිටි රට. සමී ලෝකයේ අනිකුත් කිසිදු රටකට මේ වෙනකොට ඒ බුද්ධාදිෂ්ඨානය නැහැ පින්වත්නි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය නැහැ. ඒ බුද්ධානුභාවය වැඩියෙන්ම තියෙන රට සම්පූර්ණයෙන්ම තිබෙන රට හැටියට සලකන්න තියෙන අපේ රට. ඒතොර අනිත් රටවල් කොච්චර විදියෙන් ආර්ථිකයෙන් ඉහළට ගිහිල්ලා හිටියත් විවිධාකාරයේ දේශපාලන ප්‍රතිපදාවල හිටියත් ඒ වගේම විවිධාකාරයේ දියුණු අපි කියන්නේ විද්‍යාත්මක දියුණු වල හිටියත් මේ බුදු කෙනෙක්ගේ ඒ කියන්නේ ਸਰවඥතා ඥාණයටපත් වෙච්ච ලෝකේ පහළවන ඒ කියන්නේ මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්මාදී මේ සියලු ලෝකයන්ගෙන් ඒ ලෝකයන්ගේ පහළ වෙච්ච ඒ ලෝකවල පහළ වෙච්ච උත්තරීතරම මිනිස් රත්නය වන බුදු කෙනෙකුගේ ආශිර්වාදය ලැබිලා තියෙන මෙහෙට. ඒ නිසා මේ රට සුදුසු ප්‍රදේශයක් ජීවත් වෙන්න. අපි දැනගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙලා ඉන්න පිරිසත් සුදුසු අය බවට පත් වෙන්න. එතකොට ඉන්න අය සුදුසු භාවයටපත් වෙන්න නම් අපිට තියෙන සරණක්. ඒ සරණට අපිපත් වෙන්න ඕන. ඒ සරණ තමයි තිසරණ සරණ. මට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙනස් සරණක් නැහැ. මට ශ්‍රී සද්ධර්මයේ සරණ හැර වෙනස් සරණක් නැහැ. මට ආර්ය මහා සංඝරත්නයේ සරණ හැර වෙනස් සරණක් නැහැ කියලා. මේ උතුම් තුන් සරණයටපත් වීම තමයි අපි ප්‍රථමයෙන්ම කළ යුතු දේ. ඒ තමයි බුදු කෙනෙකුගේ ධර්මයේ තුල ගමන් කරන කෙනාට තබන්න තියෙන පළමු පියවර. මේ පඩිපෙලක් නගිනවා නම් ඒ පඩිපෙලේ තියෙන පළවෙනි පඩිය මේ. ගෙයක් හදනවා නම් ඒ ගෙයි අත්විවරම. ඒ නිසා මේ අත්විවරම ඉතාම වැදගත් එකක්. මේ අත්විවරම නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මේ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන කෙනාට පින්වත්නි ඒ බුදු කෙනෙකුගේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයා මුණ ගැහෙනවා. එතකොට බුදු කෙනෙකුගේ ධර්මය ඉගෙන ගන්නකොට කල්යාණ මිත්‍රයා මුණ ගැහෙනකොට මෙයා කරන ක්‍රියාකාරකම් ඊටාම ධාර්මික විදියට ගොඩනැගෙනවා. එතකොට මේ වගේ පිරිසක් ඉන්න රටක ඒ මිනිස්සය අය ඒ මිනිස්සය පින්දහම් කරනවා. දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, වැඩිහිටියන්ට ගරු කරනවා, අම්මට තාත්තට සලකනවා. ඒ වගේ උදාහරතර පින්කම් කරනවා. ඒ පින්කම් කරනකොට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙනවා දෙවියන්ට. දැන් අපි කියමුකෝ දෙවිවරු ඉන්නවා කියලා මේ කිසිම පිනක් දහමක් කරන්නේ නැති භූමියක. දැන් මේ ලෝකයේ සමහර භූමි තියෙනවා තුන් සරණේ පලාත පත්තුවක නැහැ. තුන් සරණයක් කියලා ගණන් ගන්නෙම නැති භූමි මේ ලෝකේ තියෙනවා. තිසරණේට කිසිම තැනක් නැති භූමි මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒ වගේ පලාතක මේ දෙවි කෙනෙක් හිටියට කිසිම වැඩක් නැහැ. ඇයි දෙවියන්ට පිනක් අනුමෝදන් වෙන්නේ නැහැ? දෙවියන්ට පිනක් ලැබෙන්නේ දැන් ශ්‍රී ලංකාවේ බැලුවොත් දැන් බලන්න මේ කාලෙදි පින්වත්නි මේ වස්සාන සමයේ විශේෂයෙන්ම උපසම්පදා ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වෙලා ඒ වස් පවාරණය කළා දැන් කටින පින්කම් පවත්තන කාලෙට ඇවිල්ලා. ඒතකොට විශාල පින්කම් මුළු රට පුරා පැවැත්වෙනවා. ඒතකොට අර දෙවිවරුන්ට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඒතකොට විශේෂයෙන්ම පින්වතුන් සිල් සමාදන් වෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. ඒතකොට මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට අර මහත් වූ භෝගයක් ඒ දෙවිවරුන්ටත් ලැබෙනවා. ඔව් ඒ දෙවිවරුන්ට ඕන කරන්නේ පිනයි. අපිට ඕන කරනවා ධන සම්පත් ඕන කරනවා. එතකොට මේ හැම දෙයකටම බලපානවා මේ ප්‍රතිරූප දේශ වාසෝ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. එතකොට අපිට ඉගෙන ගන්න ලැබෙනවා ධන හානි වෙන්නේ කොහොමද? එතකොට අකාලේ වීදි සංචාරය කරනකොට. ඒ වගේම වැරදි විදියට කාම සේවනයේට අහු වුණාම ඒ වගේම අර නෘත්‍ය ආදී දේවල් අනවශ්‍ය විදියට බලන්න යනකොට ඊළඟට ওই මත් ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වීම තුල. ඒතර මේ සේරම අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ අර සුදුසු ප්‍රදේශයක ජීවත් වුණොත්. නැත්තම් අපි සල්ලි හම්බ කරනවා. ධන ධාන්‍ය උපය ගන්නවා. හැබැයි ඒව වෙනසිලා යනවා. අර සුදුසු ප්‍රදේශයක ඉන්නකොට අපිට හොඳ දේශනාවන් වලට සවන් දෙන්න ලැබෙනවා. දැන් අපි දන්නවා මේ ලෝකයේ විවිධ රටවල් වල කොච්චර කාමසේවණයට යොමු වෙලා තියෙනවද කියලා. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම සමහරලාට එක රැයට කෝටි ප්‍රකෝටි ගණන් මේ කාමසේවණය වෙනුවෙන් නාස්ති කරනවා සමහරු. දැන් මේ රටේ වුණත් එහෙම කරන අය ඉන්න පුළුවන්. නමුත් අර ප්‍රධාන වශයෙන් බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙනකොට වැඩිපුර දෙනෙක් නැත්නම් වැඩි පිරිසක් මේ ධර්මයේ සාකච්ඡා කරනකොට වැඩි පිරිසක් මේ ධර්මයේ තුල ස්ථාපිත වෙනකොට වැඩි පිරිසක් මේ ධර්මයට ගරු කරනකොට වැඩි පිරිසක් මේ ධර්මයේ තුල හික්මනකොට අන්න වින්නත්නි ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා උපයා ගන්නා දේ ධාර්මිකව වියදම් කරලා ජීවත් වෙන්න. දැන් අපි දන්නවා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ අනවජ්‍ය සුඛ කියලා අපිට ඉගෙන ගන්න ලැබෙනවා සැප හතරක් ගැන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල ඒ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී තමයි මේ දේශනාව ඉගෙන ගන්න ලැබෙන්නේ. එතකොට දැන් අපිට ආර්ථික ශක්තියක් තියෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි මුදල් උපයන්න හොඳ නෑ කියලා දේශනා වෙන්නේ අපිට කියන්නේ මුදල් උපයන්න ඕන. ආර්ථිකය දියුණු කරගන්න ඕන. හැබැයි ඒකට උන්වහන්සේ අපිට කියලා දෙනවා ධාර්මික ප්‍රතිපදාව. සේදා වක්කිට්තා බාහා බල ಪರಿචිතා ධම්මිකා ධම්මලද්දා භෝගා. එතකොට දාඩිය මහන්සියෙන් වෙර වීරිය ගල්ලා ධාර්මිකව තමයි මුදල් හම්බ කරගන්න ඕනේ. ඒතකොට බුදු කෙනෙකුගේ ධර්මයේ පවතින ප්‍රදේශයක හිටියොත් තමයි අපි ධාර්මිකව භෝග උපයාගන්නේ. එහෙම නැත්නම් අපි අධාර්මිකවත් මුදල් උපයනවා. අධාර්මිකව මුදල් උපයුවාට පස්සේ මේ භෝග සම්පත් ලැබුවාට පස්සේ ලැබෙන විපාකේ මරණින් පස්සේ නිරේ යනවා. තිරිසන් ලෝකේ යනවා. පෙරේත ලෝකේ යනවා. අසුර කායේ යනවා. එතකොට මේ කාලේ බොහෝ දෙනෙක් ධන දහන්නෙන් ආඩ්‍යව හිටියට යාන වාහන තියාගෙන ඊටාම සුඛෝභෝගී ජීවිත ගත කරාට ඒ වගේම මහා මන්දිරවල ජීවත් වුණාට මේ අය මරණින් පස්සේ සමහර වෙලාවට ඉපදෙන්නේ එක්කෝ නිරේ එහෙම නැත්නම් තිරිසන් ලෝකේ සුනකෙක් වෙලා එහෙම නැත්නම් හරකෙක් වෙලා එහෙම නැත්නම් වෙනත් සතෙක් වෙලා එහෙම නැත්නම් පෙරේතෙක් වෙලා එහෙම නැත්නම් අසුරෙක් වෙලා තමයි උපදින්නේ හේතුව බලනකොට අර මේ භෝග සම්පත් උපයාගෙන තියෙන අධාර්මිකව. ඒතර සුදුසු ප්‍රදේශයක ජීවත් වෙනකොට ඒ අපිට හම්බ වෙනවා මේවා ගැන කියලා දෙන්න පුළුවන් ශ්‍රමණ බ්‍රාහ්මණය. ඒතකොට ඒ අය කියලා දෙනවා ඔබ ධන දාන්නේ උපයලා කොහොම දිනු වුණාට ඔබට මරණින් පස්සේ විපාක ලැබෙනවා. ඒ නිසා ඔබ කොහොම නෙමෙයි උපයන්න ඕන. ඔබ උපයන්න ඕන මෙහෙමයි. ඔබ ධාර්මිකව උපයන්න ඕන. ඔබ ඔය කරන්නේ අධාර්මික ඉපීමක්. ඔබ සත්තු මරලා සල්ලි හම්බ කරනවා, හොරගම් කරලා සල්ලි හම්බ කරනවා, වැරදි කාම සේවනය කරලා සල්ලි හම්බ කරනවා, බොරු කියලා සල්ලි හම්බ කරනවා, කේලම් කියලා සල්ලි හම්බ කරනවා. ඊළාට ඔබ මද්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වෙලා ඒ හරහා ඒවා විකුණමින් සල්ලි හම්බ කරනවා. ඔබ සත්තු මස් පිණිස ඇතිකරන්න විකුණලා සල්ලි හම්බ කරනවා ආයුධ විකුණලා සල්ලි හම්බ කරනවා ඊළඟට මේ විස විකුණලා සල්ලි හම්බ කරනවා. ඔය වගේ මෙන්න මේ ක්‍රමවලට නේද ඔබ සල්ලි හම්බ කරන්නේ. ඒක හරි නෑනේ. ඒ විදිහට කරොත් ඔබට මරණයෙන් පස්සේ දුගතියට යන්න වෙනවනේ කියලා මේ ටික ඉගෙන ගන්න ලැබෙන්නේ සුදුසු ප්‍රදේශයක හිටියොත්. ඊළඟ සුදුසු ප්‍රදේශයක ඉන්න කෙනාට මේ සම්මා දිට්ඨිය තුළ කටයුතු කරන්න ලැබෙනවා. එයා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා. එතකොට දෙවිවරුන්ට උනත් මේ සුදුසු ප්‍රදේශයක හිටියොත් තමයි Tamanට යහපත පිණිස හේතු වෙන්නේ. එතකොට මේ දෙවිවරුන්ටත් වැඩගත් වෙනවා කාම සම්පත් විඳින තැනකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. දහම් කරුණු කියවෙන තැන්වල තමයි ඉඳ වෙන්නේ. ඒතර දිව්‍ය තලවල දහම් සාකච්ඡාව තියෙනවා. අපි දන්නවා චාතුරු මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රති, පරනිම්මිත වසවර්ති ආදී මේ සදෙව්ලෝව සදෙව්ලෝව දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතකොට මේ දිව්‍ය ලෝක හය ඒ දිව්‍ය ලෝක හයේ ඉන්න දෙවිවරු බොහෝ දෙනෙකුට මාර්ගඵල අධිගමයන් තියෙනවා. හැබැයි සමහර අය ලෞකික කාමසේවනය ගැන කැමැත්තෙන් ඉන්න අයත් ඉන්නවා. ඒතකොට ඒ වගේ අයත් එක්ක අපි බැරිලාකත් ඒ ප්‍රදේශවල හිටියොත් අපිට ධර්මය ඇහෙන්නේ නැහැ. එතකොට අපි දියුණුවකට මහත් විපුලභාවයකට මේ පත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නන්නේ දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සුදුසු ප්‍රදේශයක ජීවත් වීම කියන එක තමන්ගේ සියලු ආකාරයේ දියුණුවලට දැන් මිනිස්සෙකුට නම් මේ භෝග සම්පත් වල දියුණුවකට ඒක ධාර්මික වශයෙන් දියුණුවකට දෙවි කෙනෙකුට නම් ධර්මයෙන් ඒ වගේම පිනෙන් සන්නද්ධ වීමට මේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට දෙවැනි කාරණාව හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා සප්පුරිස්සු පස්සයෝ. මොකද මේ සත්පුරුෂයව ආශ්‍රය කිරීම. දැන් බොහෝ අය කැමති වෙන්නේ අසත්පුරුෂය ආශ්‍රය කරන්න. අසත්පුරුෂ කෙනාගේ ලක්ෂණය තමයි එයා දන්නේ ආර්යයන් වහන්සේලා කවුද කියලා. අසත්පුරුෂයා. ඒ වගේම ආර්ය ධර්මයේ දන්නේත් නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ හැසිරෙන්නේත් නැහැ. එතකොට මෙයා අසත්පුරුෂ පුජ්‍යලයා මෙයාට යෝනිසෝ මානසිකාරයක් නැහැ. මේ පුජ්‍යලයා මේ ආර්යයන් වහන්සේලාව දන්නේ නැහැ. කවුද කියලා අඳුරන්නේ නැහැ. අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයේ දන්නේත් නැහැ. අරිය ධම්මිය අවිනීතෝ ඒතර සත්පුරුෂයන්ව අඳුරන්නේ දැන් සත්පුරුෂයෙක් සහ අසත්පුරුෂයෙක් ඉන්නකොට Taman නිතරම ගන්න අසත්පුරුෂයාගේ පැත්ත. සත්පුරුෂයාගේ පැත්ත නෙමෙයි. මොකද අසත්පුරුෂයා හරි කට්ටයි, කල්රෑ ටිකයි, වෙත්ත පිත්තල. එතකොට ඔහු රඟපාන්න දන්නවා. ඔහුට පුළුවන් ලෝකයක් රවට්ටන්න අසත්පුරුෂ කෙනෙකුට. නමුත් සත්පුරුෂ කෙනා එහෙම රවට්ටන්න යන්නේ නැහැ. සත්පුරුෂ කෙනා බොහෝ දුරට කරන්නේ තමන් ධාර්මිකව ඉස්සරහට යන්න උත්සාහ කරනවා. නමුත් අසත්පුරුෂ කෙනා නරියෙක් වගේ කපටි පින්වත්නි. හොඳට රඟපානවා. අපි දන්නවා අපේ ඇසුරේ ඉන්න පුජ්‍යලයන්ගේ ස්වභාවය ගැන. ඔබටත් ඒ වගේ හොඳට අත්දැකීම් ඇති විවිධ පුජ්‍යලයන්ගේ විවිධ ක්‍රමවේද. එතකොට මෙන්න මේ දැන් සත්පුරුෂ කෙනෙක් ආශ්‍රයයට ගියොත් විතරයි අපිට හොඳ දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ සත්පුරුෂ කෙනා අපිට හැමතිස්සෙම කියලා දෙන්නේ ಗುಣධර්ම පැත්ත. අගය කරන්නේ ಗುಣධර්ම. ධාර්මිකත්වය. අධාර්මිකත්වය අගය කරන්නේ නැහැ. තමන්ගේ දරුවන්ට උනත් ಗುಣධර්මමයි කියලා දෙන්නේ. ඒ නිසා ලාභ සත්කාර වලට යට වෙන්න කියලා දෙන්නේ නැහැ. අද මේ සමාජයේ බහුතරයක් ලාභ සත්කාරවලට යට වෙනවා. මේ ලාභ සත්කාරවලට යට වෙන්නේ නැති වෙන්න නම් සත්පුරුෂ ආශ්‍රය තියෙන්න ඕන. දැන් මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සත්පුරුෂයන්න් වහන්සේ නැත්තම් කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේගේ ඇසුරටපත් වෙනවා කියන්නේ උන්වහන්සේව ಗುಣ දැනගෙන සරණ යනවා. ඒතකොට එහෙම සරණ යන කෙනා ඊළඟට සරණ යනවා උන්වහන්සේ දේශනා කරපු ධර්මයත් ඊළඟට ඒක නා සරණ යනවා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒ ශ්‍රාවක සංඝරත්නය කිව්වම ඒ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵලයටපත් වුණු ඒ වගේමපත් වෙන්න උත්සාහ කරන උත්තමයන්ව එතෙන්දිත් බලනවා මේ භික්ෂුන් වහන්සේලා කියලා සිවුරු දාගෙන හිටියට ඇත්තටම මේ අය සත්පුරුෂයද මේගොල්ල සම්මාදිට්ඨියෙන් යුක්ත අයද? මේ අය මිත්‍යා දෘෂ්ටික අයද? දැන් පහුගිය කාලේ අපිට මතකයි එක භික්ෂුවක් ප්‍රකාශ කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ බුදුනේ ලංකාවේ කියලා. එතකොට අනිවාර්යයෙන්ම අසත්පුරුෂයෙක්. එතකොට කෙනෙක් තේරුම් ගන්න ඕන මේ නම් අසත්පුරුෂ කෙනෙක්. මේ වගේ කුජලයක ආශ්‍රය කරොත් මට නිරයට තමයි යන්න වෙන්නේ. දැන් අපි පසුගිය මාධ්‍ය වැඩසටහන් වලදී අනන්තවත් ධර්ම දේශනාවලදී මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවලදී පැහැදිලිව පෙන්වලා දුන්නා අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේ. ව්‍යසන සූත්‍රයේදී මේ ආර්ය උපවාදය නිසා කෙනෙකුට නිරේට යන්න වෙනවා කියලා. ඒතකොට බුදු කෙනෙක් ලංකාවේ ඉපදුනා කියලා කිව්ව ගමන් අනිවාර්යයෙන්ම ඒ කියන පුජ්‍යලයාටත් ඒක පිළිගන්න අයටත් සතර අපායට යන්න වෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේට ගරහා කිරීම. බුදු කෙනෙක් පහළ වන තැන කුමක්ද කියලා මේ පැහැදිලිවම උන්වහන්සේ දේශනාවේ සඳහන් වෙනවා ඒක සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි ඒක සිද්ධ සිද්ධ වෙන්නේ දඹදිව. ඒතොර දඹදිව මධ්‍ය දේශයේ තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒතොර කපුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ දඹදිව මධ්‍ය දේශයේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ දඹදිව මධ්‍ය දේශයේ කියන කාරණාව දීගනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම තියෙද්දි මේ අසත්පුරුෂ පුජ්‍යලෝ මේ රටේ ඉන්නවා අහිංසක මිනිසුන්ව රවට්ටනවා බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා කියලා. ඉතින් මේ වගේ පුජ්‍යලයන් ආශ්‍රය කරන්න ගියාම Tamanට කවදාවත් දියුණුවකටපත් වෙන්න හම්බෙන්නේ නැහැ. අන්තිමේදී සතර අපායෙන් කෙලවර වෙන්නේ. නමුත් සත්පුරුෂයෙක් ආශ්‍රය කරාම එයාට හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ලැබෙනවා. ධර්මානුකූල කරුණු. විශේෂයෙන්ම සම්මා දිට්ඨියේ පිහිටවනවා. සසර බිය ගැන කියලා දෙනවා. ඒ වගේම සංසාරයෙන් නිදහස් වෙන හැටි කියලා දෙනවා. විශේෂයෙන්ම ලෞකික තලයේදී දියුණුව ලබන්නේ ධාර්මිකවයි කියලා කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට සත්පුරුෂ ශාස්ත්‍රයට තමයි කෙනෙක් යොමු වෙන්න ඕන. දැන් ඔබ බලන්න ඕන මේ දේශනාවල් අහගෙන ඉන්නකොට අපි සත්පුරුෂ ශාස්ත්‍රයේ ඉන්න අයද සත්පුරුෂ ශාස්ත්‍රයේ ඉන්න අයද කියලා. හුඟක් අයට මේ කාරණාවේදී මේ විග්‍රහ කරගන්න, තේරුම් අරගන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ Tamanට ලැබිච්ච ලාභයක් මුල් කරගෙන ඒ ඔස්සේ ආශ්‍රය කරන්න පුරුදු වෙලා තියෙනවා. අපි කියමුකෝ කවුරු හරි Tamanට රැකියාවක් අරන් දුන්නා කියලා. ඒ රැකියාව අරන් දීපු කෙනා කොච්චර වැරදි කරත් එයාගේ පැත්ත ගන්නවා අපේ මිනිස්සු. හේතුව ඒ Taman යට වෙලා තියෙන ලාභ සත්කාර වලට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට භික්ෂූන් වහන්සේලා අතර අපි දන්නවා හිටියා දේවදත්ත කියලා අසත්පුරුෂ පුජ්‍යලේ. දවසක් ඒ ජනතාවට නැත්තම් අපේ පින්වතුන්ට උවමනා වුණා චීවරයක් තිබුණා රත්තරන් පාට සිවුරක් මේක පූජා කරගන්න ස්වාමීන් වහන්සේ නමකට. ඉතින් ඒක කණ්ඩායමක් කිව්වා අපි මේක පූජා කරමු සාරිපුත්ත මහ රහතන් වහන්සේට. තව කණ්ඩායමක් කිව්වා අපි මේක පූජා කරමු දේවදත්තට කියලා. ඉතින් දේවදත්තට පූජා කරමු කියපු කට්ටියට තේරෙන්නේ දේවදත්ත කියලා කියන්නේ මේ ආනන්තරී පාප කර්ම කරගත්තු නිරයට යන පුජ්‍යලේ කියලා. සාරිපුත්යන් වහන්සේ කියලා කියන්නේ මේ මහ පොළොවේ පහළ වෙච්ච මෙතෙක් පහළ වෙච්ච මේ බුදුරජාණන් වහන්සේ අරුණකොට මහා ප්‍රඥාවන්ත උත්තමයා. ඒ වගේම දකුණ ශ්‍රාවක තනතුර දරූ උත්තමයා. ඒ වගේම උන්වහන්සේ මේ ධර්ම සේනාපති. ඉතින් මේ තරම් ශ්‍රේෂ්ඨ උත්මේ නියතමානී කමේ අග්‍රඵලය. නියතමානී කමේ අග්‍රඵලය මේ. ඉතින් ඒ වගේ උත්තරීතර රහතන් වහන්සේ නමක් පසෙ කළා අර ආනන්තරිය පාප කර්ම කරගෙන ඉන්න දේවදත්තයාට තමයි ආන්න සිවුර දුන්නේ බලන්න කොච්චර පාපකාරී පුජ්‍යලයෝද මේ මේ ඒ වගේම කොච්චර දැනුමක් තේරුමක් ප්‍රඥාවක් නැද්ද කියලා. එතකොට ඒකට හේතුව තමයි මේ දේවදත්ත මිනිස්සුන්ව රවට්ටගෙන හිටියේ. ඔව්. ඉතින් මිනිස්සුන්ගේ කේක වැඩවලට ඉතින්ට යනවා. ඊට පස්සේ අර සාරිපුත්යන් වහන්සේලා ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. සාරිපුත්යන් වහන්සේ විනයානුකූලව ධර්මානුකූලව උන්වහන්සේ කටයුතු කරනවා. එතකොට එහෙම කටයුතු කරපු සාරිපුත්යන් වහන්සේ උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. දේවදත්ත කියන්නේ පාපකාරී නිරේගාමි භික්ෂුවක්. එතකොට බුද්ධ ශාසනයක් වනසා දමන්න ආපු පුජ්‍යලයක් තමයි දේවදත්ත කියලා කියන්නේ. ඉතින් දේවදත්තට තමයි අර චීවරය රත්තරන් චීවරය මිනිස්සු දුන්නේ. ඉතින් මෙන්න මේක අපිට හොඳ ආදර්ශයක් සපයනවා අපේ ජීවිත ගත කරනකොට අපිට පාප මිත්‍රයෝ සහ කල්යාණ මිත්‍රයෝ නැත්තම් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තේරුම් ගන්න අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන කියන කාරණාව පැහැදිලිව පෙන්වලා දෙනවා. ඒතකොට පින්වත්නි විශේෂයෙන්ම මේ සත්පුරුෂයව ආශ්‍රය කරොත් අපිට භෝග සම්පත්වල විපුල භාවයකට යන්න පුළුවන්. මොකද ඒ කෙනා කවදාවත් අපේ මුදල් විය පැහැදම් කරවන්නේ ඒවා නාස්ති කරවන්න නැති නාස්ති කරවන්න කටයුතු කරන්නේ දැන් සමහර අසත්පුරුෂයෝ තවත් කෙනෙක්ව ආශ්‍රය කරන්නේ වාසියට. ඒ කියන්නේ මිල මුදල් ලබාගෙන මද්ද්‍රව්‍ය පානය කරගෙන පාටි දාගෙන එහෙම ඉන්න තමයි සමහර අය ආශ්‍රය කරන්නේ. බලනකොට අසත්පුරුෂයෙක්. සත්පුරුෂයා කියන්නේ මුදල් නාස්ති කරගන්න එපා, gedara අයට උදව් කරන්න, නෝනට ගිහිල්ලා සල්ලි ටික දෙන්න, දරුවන්ට ඒ කටයුතු වලදී උපකාර කරන්න කියලා එහෙම කියනවා. අසත්පුරුෂයා කරන්නේ අර පුජ්‍යලයව රවට්ටාගෙන ඒකෙන් මද්ද්‍රව්‍ය පානය කරගෙන විනෝද විවිඳ බලනවා. ඒ නිසා සත්පුරුෂයෙක් ආශ්‍රය කරගත්තොත් තමයි අපේ භෝග සම්පත්වල දියුණුවකට යන්න පුළුවන්. ඉතින් දිව්‍ය ලෝකයෙන් වුණත් මේ දිව්‍යන්ත වුණත් මේක උපකාර වෙනවා. ඊළඟට අත්ත සමාපනිදී පින්වත්නි අපිට මේ ජීවිතය යහපත් කරගන්න ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ යහපත් කරගන්න මනා ලෙස උපකාර වෙන්නේ අපේ තියෙන ಗುಣධර්ම. ඒ ಗುಣධර්ම අතර වටිනාම ಗುಣධර්මයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමයි. ඒ කියන්නේ උන්වහන්සේ ਸਰවඥතා ඥාණයට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේ සියල්ලම දන්නවා. උන්වහන්සේ තරම් දන්න කෙනෙක් මේ තුන් ලෝකේම නැහැ කියලා ඒ උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීමට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. එතකොට මේ වගේ ಗುಣධර්ම තමා තුළ තියෙනවා නම් අන්න එයාට දියුණුවකට යන්න පුළුවන්. එයා පරිහානියකට යන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනෙක් තුල ශ්‍රද්ධාව නැහැ පින්වත්නි. සමහර අය ගාව තිබුණාට බොහෝ දෙනෙක් ගාව නැහැ. ඉතින් ඒගොල්ලන්ට සල්ලි තියෙනවා, දේපල තියෙනවා, ඉඩකඩම් තියෙනවා, යාන වාහන තියෙනවා, බලය තියෙනවා, නිලය තියෙනවා, කුලය තියෙනවා, වංශය තියෙනවා, රූපේ තියෙනවා. ඒ වගේම එක එක හැකියාවන් තියෙනවා. හැබැයි ශ්‍රද්ධාව නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ වෙන වෙන ඒවා තමයි පිළිගන්නේ. ඉතින් ඒ නිසා මේ තරම් ಗುಣධර්මයන් තිබීද්දී අපේ ජීවිතවලට ඇතුළත් කරගන්න ඒවා පැත්තකට දාලා මේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා ඒ පාපතර අදහස් වලින් යුක්තව කටයුතු කරනකොට පින්වත්නි අපිට දියුණුවකට යන්න බෑ. ඒ නිසා මේ අපි තුල තියෙන්න ඕන මේ ශ්‍රද්ධාව ආදී උදාර ගුණ ධර්මයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භෝග සම්පත් වල දියුණුවට උපකාර වන හතරවෙනි කාරණාව. ඒ තමයි පුබ්බේච කත පුඤ්ඤතා. දැන් මේ කරුණ අපිට ඊටාම පැහැදිලිව පේනවා මංගල සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීතිච ඒතම් මංගල මුත්තම දැන් මේක අර සත්පුරුෂ ආශ්‍රය ගැන කියන කාරණා විතරයි එතන නැත්තේ. අනිත් කරුණු තුනම මංගල සූත්‍රයේදී දේශනා වෙනවා. ඒක තමයි මේ චක්ක සූත්‍රයේදී තවදුරටත් විග්‍රහ කරලා තියෙන්නේ තවත් කරුණු එකතු කරලා. එතකොට බුද්ධ දේශනාව අපි පරිශීලනය කරනකොට මේ 17705ක් පමණ වූ දේශනා නැවත නැවත කියවෙන අවධාරණය කිරීම සඳහා වෙනම තැන්වලදී දේශනා කරලා තියෙන කරුණු අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් මෙතන අපි දකින්නේ. එතකොට පින්වත්නි මේ පෙරකල පින් තියෙන්න ඕන කෙනෙකුට. ඒ පෙරකල පින් නැත්තම් අපිට භෝග සම්පත් වල දියුණුවකට යන්න බෑ. දැන් සමහරු මේ රටේ ඉන්නවා, මේ ලෝකේ ඉන්නවා ගොඩාක් උත්සාහ කරාට ආර්ථික වශයෙන් භෝග සම්පත් වශයෙන් ධන ධාන්‍ය ලබා ගන්නට ඒගොල්ලන්ට හම්බ වෙන්නේ හේතුව පෙරපිනක් නැති එක. නිසා පෙරපිනත් ඊටාම අත්‍යවශ්‍යයි. ඒතකොට පෙරපින අත්‍යවශ්‍ය කෙනා දැනුත් පින් කරනවා. දැන් වර්තමාන කාලේ අපේ සමාජයේ ඉන්න බහුතරයක් දෙනාට පින් කරන්න උවමනාවක් නැහැ. ඒගොල්ලෝ විනෝද වෙවි ඉන්න කැමතියි. කාලය නාස්ති කර කර ඇස පිනව පිනව කන පිනව පිනව නාසය පිනව පිනව දිව පිනව පිනව කය පිනව පිනව එහෙම ඉන්න තමයි කැමති වෙන්නේ. ධර්ම දේශනාවක් අහන්න කීයෙන් කී දෙනාද පන්සලකට එන්නේ? දැන් වර්තමාන කාලේ අපේ බෞද්ධ ජන සමාජයේ දැන් අපි වස් කාලයක් අරගෙන බැලුවොත් බහුතරයක් ධර්මයේ අහන්නේ පින්වත්නි වයසටම ගිය උපාසිකාවෝ. මම මේ ලංකා ජන සමාජය ගැන හොඳට දැනගෙන මේ දේශනා කරන්නේ. මොකද දිනපතාම අපිට ධර්ම දේශනා තියෙනවා මේ වස් කාලවලදී අනිත් අනිත් දවස්වලත් එහෙමයි. ඒ ගියාම අපිට ධර්මශාලාවේ ඉන්නේ කවුද කියලා පේනවා. පන්සල් 100කට ගියොත් 100ෙම වැඩියෙන් ඉඳලා තියෙන්නේ වයසක උපාසිකාවෝ. ඒ කියන්නේ 90ක් විතර වයසක උපාසිකාවෝ තමයි ඉන්නේ. කලාතුරකින් විහාරස්ථානයක තමයි අනිත් සියලු දෙනාම දැක බලා ගන්න ලැබෙන්නේ. කොහොම කරත් පිරිමි පාර්ශ්වයයගේ නම් සහභාගීත්වය අන්තිතම අඩුයි කියලා කියන්න තියෙන්නේ. ඉතින් අපිට ඒකන විශාල සංවේගයක් තියෙනවා. මොකද සංවේගය මේගොල්ලෝ මරණින් පස්සේ සුගතියකට යන්නේ දුගතියකට යන්නේ. මෙහි කොච්චර ලුකුකම් දාගෙන හිටියත්, මෙහි කොච්චර බලපුරුවන්කාරකම් දාගෙන හිටියත්, පින් කරේ නැත්තම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව අහු වෙනවා. එතකොට ආයි මනුස්ස ලෝකයකට ආවත් සැපක් කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ, කණ්ඩ බොණ්ඩ දෙයක් නැහැ, යාන වාහනයක් නැහැ, රූපයක් නැහැ. ඒ කියන්නේ ප්‍රසන්න රූපයක් එන්නේ නැහැ. මේ තමාර විට සමහර විට අධ්‍යාපන මට්ටමක් ලබා ගන්න පුළුවන් මනසක් ඇති වෙන්නේ ඉතින් මේ පින් කරලා නැහැ. පින් කරපු නැති එකේ විපාකය කියන්නේ රහත් තුනක් පින්වන්නේ දාන ටිකක්වත් හම්බෙන්නේ නැතුව යනවා. ඒ තරම් භයානක තත්ත්වයක්. ඒ ලෝසක මහරහතන් වහන්සේට හිම වුණා. බලන්න සීවලි මහරහතන් වහන්සේට කොහොමද කියලා. ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයේ. ඒ නිසා ඊටාම පැහැදිලි දැන් මේ කරුණු හතර පතිරූපදේශ වාසෝච ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සත්පුරුෂ ආශ්‍රයත්. ඒ කියන්නේ හොඳ අයව ආශ්‍රය කිරීම. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන ධාර්මික යහපත් ඒ වගේ අය වාසය කරන්න ඕන. ඊළඟට තමා තුළ පිහිටුවා ගත යුතු ಗುಣධර්ම ටික පිහිටුවා ගන්න ඕන. ඒ අතර ප්‍රධාන වශයෙන් මේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන වෙනස් නොවන පැහැදීම. ඒ සීල්වත් භාවය ඒ වගේ ಗುಣධර්ම ටික තමාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඕන. කෙලෙහි ගුණ දන්නා ස්වභාවය. අද උඟාක් අයට කෙලෙහි ගුණ මතක නැහැ. ඒතකොට මේ කෙලෙහි ගුණ දන්නා ස්වභාවය. ඒ වගේම පින රැස් කර ගැනීම සහ විශේෂයෙන් පෙර කරපු පින් වලින් යුක්ත භාවය. එන මේ ටික අපි ගාව තියෙනකොට අර භෝග සම්පත් වලින් අපිට විපුල භාවයකටපත් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරා ඉමානිකෝ භික්කවේ චත්තාරි චක්කානි මේ තමයි මේ සතර ආකාරයෙන් වූ චක්‍ර කියලා කියන්නේ. මොකද මේවත් එක්ක යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම බොහෝ කලක් යන්න ඉස්සෙල්ලා මහන්තත්තං වේපුල්ලත්තං පාපුනන්ති භෝගේසු තී කියලා උන්වහන්සේ දේශනා කරා. මහත් වූ විපුල බවටපත් වෙන මට්ටමේ භෝග වල ලැබීමක් මේ කෙනාට තියෙනවා. ඒතකොට දෙවි කෙනෙක් වුණත්, මිනිස්සෙක් වුණත් මේ විදිහට හොඳ දියුණුවකට යන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරා. එතකොට අවසාන වශයෙන් මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතිරූපේ වසේ දේශේ අරිය චිත්ත කරෝසියා සම්මා පනිහිදි සම්පන්නෝ පුබ්බේ පුඤ්ඤ කතෝ නරෝ දඤ්ඤං දනං යසෝ කිත්ති සුඛං චේතාදි වත්ත තීති කියලා උන්වහන්සේ දේශනා කරනවා මේ සුදුසු ප්‍රදේශයේ වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ ආදී ආර්යයන් වහන්සේලාගේ සිත් වගේ ඒ ආර්ය මට්ටමේ සිතක් පාවිච්චි කරගෙන ඒ වගේම හොඳට සද්ධාවාදී දියුණු කරගෙන පෙර කළ පෙර කරපු පින් ඇති කෙනෙක් වුණොත් එයාට ධනය ඒ වගේම කීර්තිය සැපය ආදී මේ සියල්ල ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මෙන්න මේ උතුම් දේශනාව පින්වත්නි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චක්ක වර්ගයේ පළවෙනි සූත්‍රය. ඉතින් අද ඔබ ඒ සූත්‍රයට අදාළ වන ප්‍රධාන කරුණු ටික තමයි මේ ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් මේ දේශනාව හොඳට හිතේ ධාරණය කරගෙන අපි ගාව මේ ಗುಣධර්ම හතර නැත්තම් අපිත් ඒ ಗುಣධර්ම ටික දිනු තියුණු කරගන්නට ඕන. දැන් මේ ಗುಣධර්ම හතරෙන් එකක් අපිට දැන් හදන්න බැරි එකක් පුබ්බේචකත පුඤ්ඤතා කියන එක. ඒක පෙර ජීවිතෙන් ආපු එකක්. නමුත් දැන් අපිට ඒ වෙනුවට කරන්න පුළුවන් දැන් පින් කරන්න පුළුවන්. දැන් පින් කළොත් මේ ජීවිතවලදීම ඒවැ ඵල විපාක ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ওই කරුණු ටික හොඳට හිතේ ධාරණය කරගෙන අපේ ජීවිත අපි සකස් කරගනිමු. මේ පමණ වේලාවක් මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පින්වල බලයෙන් අප සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. අවසන් ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා. සාදු සාදු සාදු සුපින්නතනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩියේ සිරි ගෞතම සදම් ආරාමේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ